ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අපි සංරක්ෂණය කරලා තියෙන වැඩසටහන් පෙළ අතරින් තෝරාගත්තු වැඩසටහනක් පුනරාලෝකයේ වැඩසටහන. එහිදී කතා කරන්නේ පැරණි හින්දි ගීත පිළිබඳවයි. ඉන්දීවරි අබේවර්ධන තමයි එය එකල්හි නිෂ්පාදනය කළේ. ඒ ආවර්ජන වැඩසටහන. එයට පෙර අපි තෝරාගත්තා හින්දි ගීයක රසයක් ඔබට පිළිගන්වන්නට. එදා මහත්මා ගාන්ධී ඉන්දියාවේ නිදහස් සටන වෙනුවෙන් මුළු ඉන්දියාවම පෙළගස්වන්නට භාවිතා කරපු භජන් ගීතයක් තිබෙනවා. මේ භජන් ගීතය අහමු අපි. යලිත් වතාවක් මේ මතකය ආවර්ජනය කරන්නට මහේන්ද්‍ර කපූර් ගායනයෙන් රඝුපති राघव रा पतित पाव राजा रा पतित पाव रघुपति राघव राजा राम سید پاون سیتارام سیتارام سیتارام دج پیارے تیتارام پے نام سب گوسنمتی دیو بگوان ایشور ال تیرے نام سب کو سنمتی دیو بگوان رگوپتی راگ راجا را पतित पावन सीताराम ලක්ෂණ පුස්තකාලය ඇසුරින් එක්දහස් නමසය අනු හය වසරේ අගෝස්තු මාසේ විසි හතර වන දින ප්‍රචාරය කරන ලද පැරණි හින්දි චිත්‍රපට ගීත පිළිබඳව ඉන්දීවරී අභිවර්ධන මහත්මිය නිෂ්පාදනය කළ ආවර්ජනා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ආවර්ජනා චිත්‍රපටි ගීතවල මිහිරවින්දේ අද ඊයේ නොවේ. භාෂාව වැටහුණත් නැතත් දශක කීපයක් තිස්සේ හින්දි ගීතය අපේ සිත් සතන් තුළට කිඳා බැසගෙන තිබෙනවා. මේ නාද මාධුර්යය මෙලෙස අප සිත්ගත්තේ කෙසේද? යම් ශාස්ත්‍රීය පදනමක් ඊට හේතු වීද? අපි ඇලුම් කරන පැරණි හින්දි චිත්‍රපටි ගීත රස විඳින්මින් එහි සංගීතමය පදනම සොයාගෙන යමු. අපේ ගවේෂණයේ නියමුව කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය කෝලිත භානුදිසානායක. ಭಾರತೀಯ සංගීතය කියන්නේ කොමක්ද? ಭಾರತೀಯ සංගීතය සැදුම්ලත් කොටස් කීපයක් තිබෙනවා. පළවෙනි කොටස තමයි ශාස්ත්‍රීය සංගීතය. ඊළඟට උපශාස්ත්‍රීය සංගීතය, ලෝක සංගීතය, ඉනනතුරු සුගම සංගීතය. ශාස්ත්‍රීය පසුතලයක් මත කෙරෙන සංගීත නිර්මාණ ආදී මේ සියල්ලමයි තිබන්නේ ශාස්ත්‍රීය පක්ෂයටයි. උපශාස්ත්‍රීය සංගීතය කොටසට අයිති වෙනවා ගසල්, භජන්, තුම්රි මේ ආදී ගායන ශෛලීන් අයිති වෙනවා. ලෝක සංගීතයේ හැටියට හඳුන්වන්නේ පාරම්පරික ජන සංගීතය. අපේ වැඩසටහනෙහි අප ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන චිත්‍රපට ගීත චිත්‍රපට ගීත නිර්මාණ සංගීතය මේ සියල්ලම අයිතිවන්නේ මා ඔබට අවසාන වශයෙන් හඳුන්වා දුන් සුගම සංගීතය නැමැති කොටසටයි. ඔය සුගම කියන වචනය ඔබට අහුනම අපිට හිතෙයි මේ සුගම කියන අපි සිංහලෙනොත් සුගම වශයෙන් අපි හඳුන්වන ඊටාම ලයාන්විත නිර්මාණශීලී හෝ ඊටාම කර්ණ රසායන සංගීතයකට අපි හඳුන්වන සාමාන්‍යයෙන් සිංහලෙත් ව්‍යවහාර කරනවා සුගම සංගීතය කියලා. ඔව්. මුල්ම ගීතය ගුංජිත ශේනායි චිත්‍රපටයෙන් මා තෝරාගත්තා. මෙම ගීතය ලියා තියෙන්නේ භාරත් ව්‍යාස් සංගීත නිර්මාණය වසන්ත දේසායි. මෙම ගීතය අපි උපුටාගත් ගුංජිත ශේනායි නැමැති චිත්‍රපටය ಭಾರತයේ ජනතාව අතර සදා මතකයේ රැඳුණු චිත්‍රපටයක්. ගීත ගායන්නේ ලතා මංගেশකර. Thank you. ශේනායි චිත්‍රපටයෙන් ලතා මංගেশකර. මම ඊළඟට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන ගීතය ඉන්දියාවේ තුරුතුඩ රැවුදුන් නමක් දිනාගත් ගායකයෙක් ඒ මුකේෂ්. ඔහුත් අද අපාතර නැහැ. එහෙත් ඔහුගේ හඬ අදත් වාතලේ රැව් පිළ රැව් දෙනවා. कह दे हमें भूल जाए ए मुकेश की හඬ චිත්‍රපටයේ පරවරේෂ් මා මෙම ගීතය අද ඔබ උදෙසා කිසියම් විදියක සරල විවරණයක් කිරීමට තෝරාගත්තා. මන්ද මෙම ගීතයේ පැහැදිලි ලෙස ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ භාවිත වන යමන් නැමැති රාගයේ ඡායාව මේ රාගයට ඇතුළත් වෙලා තිබෙනවා. ඡායාවට වඩා මම කැමති මෙන්න මෙහෙම කියන්න. මෙම රාගයේහි සුද්ධ ලෙස යමන් රාගය ගැබ් වෙලා තියෙනවා. මං ඔව් ඔබ වෙනුවෙන් මෙම රාගයේ ස්වර මාධුර්යයත් එම ගීතයත් අතර ඇති සම්බන්ධතාවය ඔබට දැන් මා දල වශයෙන් පෙන්눔 කරන්නම්. आंसू भरी है ये जीवन किरा है कोई उसे कह दे ඔනේ ආදි වශයෙන් දවෝ මීට මොහොතක ප්‍රථම ශ්‍රවණය කළ ගීතේ මුකේෂ් ගායනා කළේ. නිරේගා නිරේගම පාමරේගා පාමරේගා ධනේරේගා ඒ ඔබට ඇසෙන්නේ ಭಾರತೀಯ ರಾಗಧಾರಿ ಸಂಗೀತೆ ಯಮನ್ ರಾಗ ಮರಾನಿ ಬಾನಿ ರ ಪ ಮರೆಗ හොඳයි. එම ගීතෙහි සංගීත ඛණ්ඩය මෙන්න මේ නියදෙනවා. හොඳයි. මම ඒ ස්වර පස්පාර ඔබට දල වශයෙන් ගායනා කළ පෙන්වන්නම්. පාමාරේ ගමගා ඒ යමන් රාගයේහි පිරිසිදු සුද්ධ ඡායාව. ඇත්තම මේ මම අර කලින් සඳහන් කළ පරිදි සුගම සංගීතය සඳහා ඒ කියන්නේ භාවික සංගීතය සඳහා මෙවැනි රාගධාරී සංගීතයේ ආభాෂය ලබාගත හැකි බව. ඊටමත් කනට මිහිරි ආකාරයෙන් පොදු රසිකයාට ලං වෙන ආකාරයෙන් එම රාගධාරී සංගීතය ප්‍රයෝජනට ගත හැකි බව එයින් උකහා ගත හැකි දේ රාශියක් ඇති බව මෙම මුකේෂ් විසින් ගායනා කර ඇති ආසුභරී ගීතෙන් වඩාත් පැහැදිලි වෙනවා. ඊළඟ ගීතය බයිජු බෞරා චිත්‍රපටයේ ලතා මංගেশකර් ගායනා කළ ගීතයක්. සංගීත අධ්‍යක්ෂණය ಭಾರತೀಯ අද්විතීය සංගීතඥයෙකු වූ නෞෂාද්. ගීතය රචනා කළ තින්නේ ශකීල් බදායුනි. Thank you. විසින් මෙම ගීතයට භෛරව ථාටය මුල් කරගෙන භෛරව ථාටයෙන් ඉපදුණු භෛරව සහ කාලිංගඩා යන රාග දෙකෙහි ලක්ෂණ මීට ඇතුළත් කරලා තිනවා. මොකද මේ ථාට කියන්නේ ಭಾರತೀಯ සංගීතේ. ඔව්. ථාට කියන්නේ ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ සම්භාවිත රාගවලට රාග නිර්මාණය කර ගැනීම සඳහා භාවිත කර ලබන මූලික સિદ્ધාන්තගත ස්වරමාලාව. අනේ ස්වරමාලාවට අපි කියනවා සරල පාරිභාෂික වචනෙන් අපි කියනවා තාඨ කියලා. කර්ණාට සංගීතයේ මේල කියලා කියන්නේ එමයයි. ඉතින් මේ මේ ආකාරයෙන් බහිරව තාඨයෙන් නිර්මාණය වූ බහිරව සහ කලින්ගඩා යන රාග දෙකේ ලක්ෂණ පේනවා. කොහොමද මේ බහිරව රාගයේ ස්වර තියෙන්නේ? පාරගම පදනිසා पानी पापा मांगे सा मोहे भूल गए सावरिया भूल गए सावරියා හොඳයි මම දැන් මේ භෛරව සාතේහි එන භෛරව රාගස්වරක් ගීතේ නාද මාලාව දල වශයෙන් ගායනා කළමත් ඔබට යම් කිසි පැහැදිලිතාවයක් සමානකමක් දකින්න පුළුවන් වෙන්න ඇති 1 True. එම ගීතය ඔබට ඇහෙනවා ඇති කිසියම් විදිහක ශාස්ත්‍රීය පසුබිමක්. එම ගීතයේහි ශාස්ත්‍රීය පසුබිමට නෘත්‍යත් සම්බන්ධ කරගෙන ඇති බව කිව යුතුයි. ಭಾರತೀಯ නෘත්‍ය සම්ප්‍රදායේ එන කතක් නෘත්‍ය ශෛලියට නිර්මාණය කරපු ගීතයක් හැටියට මෙම ගීතය හඳුන්වන්න පුළුවන්. ගීතය ගායනා කරන්නේ ආශා භෝස්ලි, සංගීතය රවි, ගීතය ලියා තිබෙනවා සහීර් විසින්. 1 2 炸锤锤的，炸锤锤炸，炸锤锤炸，炸锤锤炸，炸锤锤炸。 ඔබතුමා ගීතයට නැතුමක් සම්බන්ධ වෙලා තියෙන බව මම හිතන්නේ ගීතය ශ්‍රවණය කලින් පස්සේ ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. මොකද ගීතය අහනකොට සමහරට ඔබටත් නැට වෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ගීතයේහි විශේෂයෙන් පාවිච්චි කරලා තියෙනවා ಭಾರತೀಯ සංගීතයේ සම්භාවිත පක්වාජ් නැමැති සංගීත භාණ්ඩය. මෙය අද ಭಾರತೀය සංගීතයේ ශාස්ත්‍රීය කටයුතු වලට පමණක් පාවිච්චි කරන තත්වයට සීමා වෙලා තියෙනවා. මොකද අද භාවික සංගීතයේදී පක්වාජි නැමැති සංගීත භාණ්ඩය ඒතරම් ප්‍රයෝජනෙට ගන්න නැති ගතියක් තියෙනවා. මොකද මේ ටිකක් වාණිජත්වයට නැඹුරු වී තිබෙන නිසාදෝ කියලා මට සැක හිතෙනවා. නමුත් මේ පැරණි චිත්‍රපට ගීතවල එම සංගීත භාණ්ඩ පාරම්පරික වශයෙන් දියුණු පමුණුලා ආපු එම සංගීත භාණ්ඩ පාවිච්චි කරලා තිනවා. දැන් මම මුලින්ම ඔබට හඳුන්වා දුන් ගුණ්‍යුති ශෙහනායි චිත්‍රපටියෙත් ශෙහනායි නැමැති ස්වරවාද්‍ය භාණ්ඩය භාවිත කරලා තිනවා. වචනය යා හැකි දුර ගෙවා නවතින්නේ කොතැනද එතන සංගීතයේ උල්පතයි. ආවර්ජනා තුලින් මතුවූ වින්දනය එනම් අපි ලබන සෙන්සුරාදාත් ඒ උල්පත සොයා යමු. ආවර්ජනා ඉදිරිපත් කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ කතිකාචාර්ය කෝලිත භානුදිසානායක ಸ್ವದೇಶಿಯ ಸೇವೆ ವಿನ್ ಆವರ್ಜನ ನಿಷ್ಪಾದನೆ ಕಲ ಮಮ ಇಂದೀವರಿ ಅಭಿವರ್ಧನ එක්දහස් නමසය අනු හය වසරේ අගෝස්තු මාසේ විසි හතර වන දින ප්‍රචාරය කරන ලද පැරණි හින්දි චිත්‍රපට ගීත පිළිබඳව ඉංගීවරි අභිවර්ධන මහත්මිය නිෂ්පාදනය කළ ආවර්ජනා වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරේකා පෙරේරා. ගීතයේ මිහිර අපේ හදවත් වලට සමීප කරන්නට දායකත්වය 1980 අවුරුද්දේදී ලබා දීපු ඉන්දියවරියා බේවර්ධනට අපෙන් තුති. අද වැඩසටහන ඈ නිවසේ ඉඳලා අහගෙන ඉන්නකොට ලොකු සතුටකුත් හිතට දැනෙන්නට ඇති. ඒ නිසාම අපේ භක්තිය ප්‍රණාමය වැඩසටහන නිෂ්පාදනය කරන්න නැවත ආවර්ජන වෙනුවෙන් දායකත්වය ලබා දීපු සුරීකා සහ අධ්‍යක්ෂ සිංහල සේවා ඉන්දික ජයරත්න ඇතුළු කාර්ය මණ්ඩලයට اپنوں میں کبھی ایسا کہیں ہوتا ہے یہ تو بڑا دھوکا ہے کوئی من کا نظر بن گئی نظر پڑے تو مرو پہ کہیں میرے مرو نظر پڑے تو کہیں ادو مرو جیسے تم پیارے ہو وہ بھی مجھے پیار روز تمہاری یہی بتیاں مجھ کو ہے تڑ پاتی لوٹے کوئی من کا نظر لوٹے کوئی من کا نظر بن کے میرا میرے جی کا میرے دل کا چین چینل سمو گھر پکاری لوگ میرے جی کا میرے دل کا چین شاملہ سمو گرے پکاری ایسے کو اب کون بھلا دل سے جو پیاری ہے سجنی ہماری ہے کہ کوئی من کا نظر لے کوئی من کا نظر بن کے میرا کے کوئی من کا نظر ساتھی ناتھی